අපේ ඉරිදා ධර්ම දේශනා මාලාව සුපුරුදු පරිදි සෑම ඉරිදාවකම පවත්වගෙන යනවා. ඒකදී අපි මේ වෙනකොට ධර්ම දේශනා කීපයක් පවත්වලා තිනවා විවිධ මාතෘකා ඔස්සේ. අපි මේ වෙනකොට කායගත සති සූත්‍රය මුල් කරගෙන තමයි ධර්ම දේශනාව පවත්වගෙන යන්නේ. කායගත සති සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ ඒ උපරි පණ්ණාසකයේදී බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ජේතවනාරාමයේ වැඩ වාසය කරනවා. ඒ වෙලාවේදී තමයි භික්ෂූන් වහන්සේලා ඇත්තටම උපස්ථාන ශාලාවේදී යම්කිසි සාකච්ඡාවක නිරත වෙනවා. ඉතින් මේ සාකච්ඡාව වෙන එකක් නෙමෙයි. මේ භාගතුන් වහන්සේ විසින් යම්කිසි කායගත සති කර්මස්ථානයක් දේශනා කළා තියෙනවද? ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා බොහොම ප්‍රශංසාමුඛයෙන් භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා. ඉතින් මේ කතාව අතරතුරදී භාගතුන් වහන්සේ එම උපස්ථාන ශාලාවට වැඩම කරනවා. වැඩම කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒ තමන්ගේ සාකච්ඡාව නතර කරනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි මම එන්න පෙර ආතුව ඔබ වහන්සේලා මොන වගේ සාකච්ඡාවක්ද කරමින් හිටියේ? මොන වගේ මාතෘකාවක් ගැනද කතා කර කර හිටියේ? කියලා කතා මේ ප්‍රශ්නයක් අහනවා. එතකොට තමයි භික්ෂුන් වහන්සේලා උත්තර දෙන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි නරක දෙයක් කතා කළේ නෑ දෙතිස් කතාවක අපි යෙදුනේ නැහැ මේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරපු කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි කියන මාතෘකාවටදී තමයි අපි කතා කර කර හිටියේ කියලා උන්වහන්සේලා උත්තර දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සංසිද්ධියම ප්‍රයෝගී කරගන්නවා භික්ෂුන් වහන්සේලාට ලෝක සත්‍යයට මේ නිවැරදි කායගත සතිය කුමක්ද කියන එක ගැන දේශනා කරන්න. කතම් භාවිතාච භික්කවේ කායගතා සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නයට නගනවා. මහණෙනි කෙලසින් වඩන ලද කායගතා සතිය කෙලසින් පුහුණු කරන ලද බහුලීකృత කරන ලද කායගතා සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ. ඉතින් මේ මාතෘකාව අපිට ඉතාම අදාළයි. මොකද භාවනාවට ලෑස්ති වෙන පිරිසක් වශයෙන් භාවනාවේ යෙදෙන පිරිසක් වශයෙන් එහෙම නැත්නම් කෙලස් තවන වීරයකින් කටයුතු කරන්න ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්ම විනයේ හික්මෙන්න උත්සාහවත් වෙන පිරිසක් වශයෙන් අපි කොහොමද මේ කායගත සතියක් නිවැරදිව වඩන්නේ කියන එක අපිට ඊටාම අදාළයි. ඒ නිසා අපි කායගත සති සූත්‍රය ඔස්සේ දැන් දේශනා කීපයක්ම පවත්වලා තිනවා. ඒකේ අවසාන දේශනාවට තමයි අද අපි එනමිලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් නැවතත් මුලින් මතක් කරගත්තොත් අපි සාකච්ඡා කරපු දේවල් කෙටියෙන් මුලින්ම මේ සූත්‍රය පටන් ගන්න ආනාපාන සතියෙන්. කොහොමද කෙනෙක් හොඳට පරයන්කයක නැත්තම් පලක් බඳලා වාඩිලා කය ඍජුව තියාගෙන ඒ වගේම සුදුසු ප්‍රදේශය සුදුසු තැනක් සොයාගෙන ඒ කියන්නේ ආරම්භක මට්ටමේදී අපිට අවශ්‍යයි සෑහෙන සංසිඳිච්ච තැනක් සෑහෙන සැනසෙලිදායක පරිසරයක් එහෙම නැත්නම් හොඳට විවේක ස්ථානයක් නිශ්ශබ්ද පරිසරයක් අපිට අවශ්‍යයි. අන්න ඒ බඳු තැනකට ගිහිල්ලා තමන් හොඳට පළඟ බැදලා වාඩි වෙනවා, ඉරමිනිය ගොතාගෙන වාඩි වෙනවා. ඊට පස්සේ උඩුකය ඍජුව තියාගන්නවා, හිස කෙලින් තියාගන්නවා. ඇස් දෙක බොහොම මුරුදු විදිහට පියාගන්නවා. ඊට පස්සේ නාසිකාග්‍රයේ කෙළවරේ එහෙම නැත්නම් උඩුතය උඩුතල අසල අපේ අවධානය පවත්ව ගන්නවා. එහෙම පවත්වමින් උත්සාහන්ත වෙනවා මේ ඇතුල් වෙන හුස්ම පිළිබඳව දැනුවත් වෙන්න, පිට වෙන හුස්ම පිළිබඳව දැනුවත් වෙන්න. ඉතින් මේක ඊටාම සරලව භාගතුන් වහන්සේ අපිට පටන් ගන්න කියලා දෙනවා. මොකක්වත් වෙන වැඩිපුර දේවල් මේකට ලං කරගන්න යන්නේ නැහැ. ක්‍රමය සංකීර්ණ කරගන්න යන්නේ නැහැ. මේ සෑම ක්‍රමයක්ම අතිශය සරල වෙච්ච තරමට තමයි ගැඹුරු දහමක් කරා අපේ හිත අරගෙන යන්න පුළුවන්. එහෙම නැතුව ක්‍රමය විස්තීර්ණ වුණොත්, ක්‍රමය බොහොම සංකීර්ණ වුණොත්, ව්‍යාකූල වුණොත් අපිට අමාරුයි අපේ හිතේ වුමනා කරන තීක්ෂණ භාවයට උමනා කරන තියුණු භාවයට උමනා කරන අතිශය සරල භාවයට තැම්පත් භාවයට පත් කරගන්න හරිම අමාරුයි. ඒ නිසා මේ භාගතුන් වහන්සේ දේශනා කරන භාවනා උපක්‍රම අතිශයින්ම සරලයි. හැබැයි මේ සරල බවෙන් නිගමනය වෙන්නේ නැහැ මේවා කරන්න ලේසියි කියලා. මේවා කරන්න සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. මේවා කරන්න සෑහෙන අපි පුහුණුවේ දෙන්න වෙනවා. මොකද මේ සරල බව අපේ සාමාන්‍ය පුහුදුන් හිත අගය කරන්නේ නැහැ. අපේ පුහුදුන් හිත සෑහෙන්න කැමති බොහොම ව්‍යාකූල දේවල් හිත හිතා ඒවා ගැනම කල්පනා කර කර ඒවා ගැනම සිහින මවමවා මනසින් ඒවා තුල පැටලි පැටලි ඉන්න අපේ හිත හරි කැමති. ඒ වෙනුවට මේ දැනට සිද්ධ වෙන මේ මොහොතේ සිද්ධ වෙන යම්කිසි සරල කායික සංසිද්ධියක අපේ අවධානය පවත්වනවා කියන එක අපේ හිත ඒ තරම් අගය කරන්නේ නැහැ. ඒකේ කිසි ආස්වාදයක් නැහැ අපේ හිතට. ඒ නිසා එයා ඉබඳු අරමුණක ඉන්න කිසිම රුචිකත්වයක් දක්වන්නේ නැහැ. ඒ නිසා තමයි අපි බුදුන් සරණ ගිහිල්ලා, දහම් සරණ ගිහිල්ලා, සංඝ සරණ ගිහිල්ලා, කල්යාණ මිත්‍රයන් සරණ ගිහිල්ලා ඊට පස්සේ මේ භාගතුන් වහන්සේ දේශනා කරන ශික්ෂාව පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති කරගෙන මේ කටයුත්තට ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපිට නැවත නැවත මේ වමනා කරන අරමුණේ එහෙම නැත්නම් මෙතෙන්දී ආස්වාස ප්‍රස්වාස අරමුණේ නැවත නැවත සිහිය යොදවන්න අවශ්‍යයි. මේකින්ද බුදුහාමුදුරුවෝ කියනවා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. ඒ තැනත්තා බොහෝම සිහියෙන් යුක්තව මේ ආස්වාසය පිළිබඳව දැනගන්නවා. ඒ වගේමයි ප්‍රස්වාසය පිළිබඳව දැනගන්නවා. ඉතින් මේ වෙලාවේදී හිත අතීතයට දුවනවා, අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කරනවා, පසුතැවෙනවා. ඉතින් හැබැයි අපි ඒව ඔස්සේ යන්න පුළුවන් තරම් මේ සරල වර්තමාන අරමුණට හිත ගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ආයමත් හිත අනාගතයට දුවනවා අනාගත සැලසුම් හදනවා. ඒ වගේම සිහින මවනවා. විවිධාකාර බලාපොරොත්තු ඔස්සේ හිත යනවා. ඒවා ඔස්සේ යන්න නොදී ඒවට කිසිම වටිනාකමක් නොදී පුළුවන් තරම් නැවතත් මේ වර්තමාන මොහොතේ දැනෙන සරල අරමුණට හිත ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේක හරීම එක අතකින් කියනවා නම් ටිකක් මුලදී වෙහෙස කර වැඩක්. මොකද ආගන්තුක මේ ආධුනික යෝගාවචරයන්ගේ හිත සෑහෙන නීවරණ වලින් තෙරපිලා නීවරණ වලින් බැටකන තත්වයක තමයි තියෙන්නේ. ඒ නිසා ඒ තනත්තට පොඩි වෙහෙසක් දරන්න වෙනවා. නැවත නැවත හිත මේ ආස්වාස ප්‍රස්වාසයට අරගන්න. <clears throat> ඉතින් අපි මේ විදිහට කරගෙන යන මේ ආනාපාන සතිය ගැන අපි සෑහෙන විස්තර කරා. ඊට පස්සේ මේ සූත්‍රයේ දෙනවා ඉරියාපත භාවනාව. ඉරියාපත භාවනාවේදී බුදුරජාන් වහන්සේ කියලා දෙනවා කොහොමද මේ ඇවිදිනකොට සිහිය පිහිටවන්නේ. ඊළඟට හිටගෙන ඉන්නකොට සිහිය පිහිටවන්නේ කොහොමද? ඊළඟට ඉඳගෙන ඉන්නකොට සිහිය පිහිටවන්නේ කොහොමද? ඒ වගේමයි නිදාගෙන ඉන්නකොට සයනය කරන ඉරියව්වේදී සිහිය පිහිටවන්නේ කොහොමද? ඒ වගේමයි මේ අනිකුත් විවිධ අනු කුඩා ඉරියව්වලදීත් සිහිය පිහිටවන්නේ කොහොමද කියලා ඒ ඉරියව්වලදී සිහිය පිහිටුවීම ගැන අපිට කියලා දෙනවා. ඉතින් ඒකත් අපි චුට්ටක් අද මතක් කරගත්තොත් ඉල්ලීමකුත් ලැබිලා තිබුණා සක්මන් භාවනාව ගැන නැවතත් යම් විග්‍රහයක් කරන්න කියලා. එතකොට අපිට ඒක මෙතනදී ටිකක් සලකලා බලන්න පුළුවන්. අපි තමු අපේ ඉරියව්වක් වශයෙන් සක්මන තෝරගන්නවා. අපි දන්නවා අපි අම්මගේ අත අල්ලගෙන තාත්තගේ අත අල්ලගෙන පුංචි කාලේ නැගිටලා ඇවිදින්න පුරුදු වුණා. ඉතින් එදායින් පස්සේ අපිට ඒ තරම් මේ ඇවිදින එක මහා දෙයක් වුණේ නැහැ. ඉතින් අපි ඔහේ කය ඇවිදිනවා. අපි වෙන වෙන දේවල් හිත හිතා යනවා. අනාගත සිහින මවමින් යනවා. අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කරමින් යනවා. හැබැයි කය ඇවිදිනවා. කය සක්මන් කරනවා. දැන් අපි මේ සක්මන් භාවනාවක නිරත වෙනකොට අපි නැවතත් ඒ සක්මන් කරන ඉරියව්වට අය අපේ මේ කය මේ මොහොතේදී සක්මන් කරනවා ඒ සක්මන් කරන ඉරියව්වට අපේ හිතත් අපේ අවධානයත් ගන්න පුළුවන් තරම් උත්සාහන්ත වෙනවා. ඉතින් මුලදී අපි ටිකක් පුංචි තීරයක් නැත්නම් තීරුවක් සොයා ගන්නවා යොදා ගන්නවා. ඉතින් හොඳට ඉඩකඩ තියෙන පරිසරයකදී නම් අපි හිතමු වත් දෙමිදුලේ එළිය මේ එළියේ පහළියේ හොඳට ඉඩකඩ තියෙනවා නම් අපිට පුළුවන් පුංචි සක්මන් මළුවක් හදාගන්න. ඒක ඉතාම ප්‍රයෝජනවත්. ඉතින් එබඳු සක්මන් මළුවක් හදාගන්න පුළුවන් නම් අඩි 20ක් 30ක් විතර දිග සක්මන් මළුවක් අපිට හදාගන්න පුළුවන්. ඒක හොඳට ඍජු විදිහට තීරයක් විදිහට හොඳට හදලා ඒකට හොඳට තලලා ඒක හොඳට බිමට මේ වදින විදිහට ශක්තිමත්ව ඒක හොඳට තලලා සකස් කරගන්නවා. ඊට උඩින් අපිට පුළුවන් නම් ටිකක් තුනී වැලි ස්තරයක් අතුරනවා. එතකොට මේ හුඟක් වැලි දැම්මොත් මේක එරෙනවා. ඒකත් අවශ්‍ය නැහැ. හැබැයි හොඳට මේක තලා ගන්න එක ඉතාම වටිනවා. මොකද එතකොට තමයි මේ බිම තහවුරු වෙච්ච බිමක් බවට පත් වෙන්නේ. ඒකේ උඩට අපි වැලි ටිකක් අතුරලා ඔන්න අපි ඒක සක්මනක් කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක ඒබඳු පහසුකමක් ඇති කරගන්න බැරි පින්වතෙකුට අපිට පුළුවන් අපි හිතමු කොරිඩෝ එකක් අපේ තියෙනවා. අපේ නිවසේ නැත්තම් ආසන්නයේ කොරිඩෝ එකක් තියෙනවා. ඉතින් ඒක භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්තම් අපේ ගෙවල් වල තියෙනවා සාලේ. ඉතින් සාලේ තියෙන පුටු ටික පොඩ්ඩක් සකස් කරලා අපිට පුළුවන් අයින්නට වෙන්න තීරුවක් වෙන් කරගන්න. අපි හිතමු බිත්තිය තියෙනවා, දිගට බිත්තිය තියෙනවා. හැබැයි බිත්තිය ගාවටම වෙන්න පුටු තියලා. ඉතින් අපි මේ පුටු ටික පොඩ්ඩක් මෙහාට කළා. ඒ තීරුව සකස් කරගන්නවා සක්මන කරන්න පුළුවන් විදිහට. එහෙම නැත්නම් පේවමන්ට් එකක් තියෙනවා. ඒක අපි යොදා ගන්නවා සක්මනක් කරන්න. එහෙමත් නැත්නම් ඉතින් ඒකත් අපිට නැත්තම් ඒ බඳු පහසුකමක්වත් අපිට නැත්තම් අපිට පුළුවන් අඩු තරමින් අපි ඉන්න කාමරේ පවා ටිකක් එතකොට අපිට ඍජු සක්මනක් කරන්න අමාරුයි ඕන්නම් අපි තුමු කාමරේ තියෙන බඩු ටික පොඩ්ඩක් එහාට මෙහාට කළා එක්කෝ L අකුරේ හැඩයට නැත්නම් C අකුරේ හැඩයට හරි අපිට සක්මනක් කරන්න පුළුවන් මට මතකයි මම මීට කලින් ආරණ්‍යයක වැඩදාසය කරද්දී මට තිබුණේ බොහොම පුංචි කුටියක්. ඉතින් ඒක එහෙම සක්මනක් තිබුණේ නැහැ. බොහොම කුඩා කුටියක. ඉතින් අමාරුයි මට හැබැයි සක්මනක තියෙන වටිනකම හොඳටම තේරලා තිබුණා. ඉතින් මමත් කළේ ඔය වගේ ඔය සී අකුරේ විදිහට නැත්තම් එල් අකුරේ විදිහට සක්මන් කරන්න පටන් ගත්තා. ටික දුරක් යනකොට ශාපසර හැරිලා අනිත් පැත්තට හැරිලා තව ටික දුරක් යනවා. ශාපසර හැරිලා ඒ විදිහටම ආපහු එනවා. ඉතින් අපි අපිට උමනාව තියෙනවා නම් ඒ නිසා පුංචි ඉඩක වුණත් මේ කටයුත්ත කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන හොඳම අවස්ථාව තමයි අර මං කලින් කිව්ව පරිසරයත් එක්ක එකතු වෙලා එළියේ මිදුලේ සක්මන් මළුවක් හදාගෙන අපිට සක්මනක් කරන්න පුළුවන් නම් ඒක තමයි තියෙන හොඳම ක්‍රමය. ඉතින් මෙතෙන්දී අපි හිතමු සක්මනක් ඔන්න අපි දැන් තෝරගත්තා. එතෙන්ට ගිහිල්ලත් අපි එකපාරටම මම මේ සක්මන් භාවනාවක් කරනවා කියලා ලොකු බරක් හිතේ ඇති කරගන්න නැතුව අපේ සරලව මේ සක්මන් මළුවේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා. නිකන් කය කර්මන්නේ කරගන්නවා. කය පොඩ්ඩක් ඈලි මෑලි කඳුරු වෙන්න මේ සක්මනේක යාළු වෙන්න අපි පොඩ්ඩක් එහාට මෙහාට සක්මන් කරනවා. ඒ සක්මන් කරන්නේ අපිට පුරුදු වේගෙන්. අපි උමනාවෙන් හයියෙන් ඇවිදින්නෙත් නැහැ. උමනාවෙන් ඉතා හිමින් ඇවිදින්නෙත් නැහැ. අපිට සුපුරුදු විලාසයෙන් අපිට සුපුරුදු වේගෙන් තමයි මේ සක්මනේ ඇවිදින්නේ. මේ ඇවිදින අතරේ අපි පොඩ්ඩක් බලනවා වටපිට මේ ඇවිදින පරිසරය ගැන. එතකොට යම් යම් තැන්වල ගල් මුල් තියෙනවා නම් ඒවා පොඩ්ඩක් වෙනස් මේ අයින් කරලා සක්මන පිරිසුදු කරගන්න. ඊට පස්සේ අපි හිමීට ආයෙත් මේ කෙලවරට ආවට පස්සේ ඔන්න දැන් සක්මන පටන් ගන්න සූදානම් වෙනවා. අපිට පුළුවන් අත් දෙක ඉස්සරහින් තියාගන්න නැත්නම් අත් දෙක පිටිපස්සෙන් තියාගන්න පුළුවන්. මොකද මුලදී අත් දෙක වනවනා සක්මන් කරන එක ටිකක් අපහසුයි. එතකොට සක්මනට බාධා වෙන්න පුළුවන්. ඒ නිසා අත් දෙක නිශ්චලව තියාගන්නවා ඉස්සරහට තියලා බැඳගෙන එහෙම නැත්නම් පිටුපසට තියලා බැඳගෙන. ඊට පස්සේ S2 අරගෙනයි සක්මන් කරන්නේ. ඒ වගේම ඊටාම ළඟ බලන්නෙත් නැහැ, ඊටා ඈත බලන්නෙත් නැහැ. අඩි 5ක් 6ක් විතර ඉස්සරහ බැලුවට කමක් නැහැ. ඒ වගේමයි S දෙකෙන් අපි කරන්නේ යම්කිසි මඟ පෙන්වීමක් පමණයි. S දෙකෙන් අපි මේ සක්මනේ එක තැනකට හරියටම අවධානය යොමු කළා. එතන බලාගෙන සක්මන් කරන්නේත් නැහැ. මොකද එතකොට ඇහැට නැත්තම් ඇහෙන් බලන තැනට තමයි අපේ අවධානය යොමු වෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. ඒක වැරදි. ඒ වෙනුවට අපි කරන්නේ ඇහැ නිකං සරලව මඟ පෙන්වීමක් විතරක් කරනවා. හැබැයි අපේ අවධානය පවත්වන්න අපි උත්සාහත් වෙන්නේ මුල් කාලයේදී මේ යටිපතුලට. දැන් ඔන්න අපි සක්මන ආරම්භ කරනවා. එතකොට වම් පාදයක් ඔසවලා ඒක නැවතත් තබනවා. එතකොට ඔන්න මේ පාදය පොළවේ ස්පර්ශ වෙනවා. දැන් Tamanට හොඳටම විශ්වාසයි මේ වැදුනේ වම් පාදය කියලා ඒ ස්පර්ශය Tamanට දැනුණා. ඒත් එක්ක අපේ හිත තාමත් ඉතින් කීකරු නැති නිසා අපි වම කියලා මෙනෙහි කරනවා. ඊට අසන්න දකුණු පාදයේ මේ විදිහට මොසවලා තබනවා. ඒ දකුණු පාදය පොළවේ වදිනවා අපිට හොඳට දැනෙනවා. ඒ දැනුණ අවස්ථාවේදී අපි දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ විදිහට බොහොම සරලව අපි වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරමින් සක්මනේ යෙදෙනවා. ඉතින් මේ කටයුත්තේ යෙදෙනකොටත් හිත පිට දුවනවා අතීතයට යනවා අනාගතයට යනවා අපි ඉතින් ඒක ගැන පසුතැවිලි වෙන්නේ නැතුව දදලද අවස්ථාවේදී නැවත නැවතත් මේ සක්මනට හිත ගන්නවා. ඉතින් ඒ කියන්නේ අපේ තේරුම් ගන්න අවශ්‍යයි අපේ හිත හරිම අකීකරුයි. කැමැති කැමැති අරමුණු වල ඇවිදිනවා. කිසිම හීලෑ බවක් නැහැ. ඒ බඳු හීලෑ නැති අකීකරු හිතක් තමයි දැන් අපි මේ මෙල්ල කරන්න හීලෑ කරන්න උත්සාහන්ත වෙන්නේ. ඒ නිසා අධෛර්ය වෙන්නේ නැතුව බොහොම වීරවන්තව මේ කටයුත්තේ නිරත වෙනවා. ඉතින් ආරම්භක අවස්ථාවේදී හිත වල්මත් වෙලා එහෙම එහෙ දිව්වට අපි මේක කාලයක් තිස්සේ කරනකොට අපි හිතමු සතියක් විතර කරනකොට ඔන්න හිත ටිකක් හේලා වෙන්න පටන් ගන්නවා. එතකොට අන්න අපි බලාපොරොත්තු වෙන මට්ටමකට නැති වුණත් කෙටි ඊට වඩා අඩු මට්ටමකදී හෝ අපිට තේරෙනවා මේ දැන් ඔන්න අපේ හිත ටිකක් අපි කියන දේ අහනවා. එයා වම් පාදයේ අවධානයෙන් ඉන්න කියලා කිව්වහම එතන අවධානයෙන් ඉන්නවා. දකුණු පාදයේ අවධානයෙන් ඉන්න කිව්වහම එතන දකුණු පාදයේ අවධානයෙන් ඉන්නවා. එතකොට පාදයක් පාදයක් අපි ඔසවලා තබනවා නැවත නැවත එතන එතන අවධානයෙන් ඉන්නවා. එතකොට ඔන්න අපිට තේරෙනවා මුල් කාලෙදී නම් මට පියවර 5යි යන්න පුළුවන් උනේ. දැන් නම් ඔන්න පියවර 10ක් යන්න පුළුවන්. පියවර 10ක් 100න් යන්න පුළුවන්. එතකොට දැන් නම් පියවර 15ක්ම 100න් යන්න පුළුවන්. කියලා ඔන්න අපිටම අපි තුල මේ වැඩෙන සතිමත් භාවය තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ අපි කරපු උත්සාහය මේ මල්පල දලාගෙන එනවා. නැත්තම් ඒකේ යම් ආනිසංශයක් තියෙනවා කියලා නැත්තම් Tamanට ඒකේ යම් යම් විශ්වාසයක් තේරෙන්න පටන් ගන්නවා. කරන ක්‍රමයේ ගැන විශ්වාසය ඇති වෙන්න පටන් ගන්නවා. Taman දරන උත්සාහයේ යම්කිසි ප්‍රගතියක් තියෙනවා කියලා Tamanට තේරෙන්න ගන්නවා. එතකොට තවත් උත්සාහයෙන් එහෙම නැත්තම් විශ්වාසයෙන් මේ කටයුත්ත කරන්න අපිට අවස්ථාව සැලසෙනවා. ඉතින් මෙහෙම කරනකොට සක්මනේ අග කෙලවරට ගියාම එතනදී ඉරියව්ව වෙනස් කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඇවිදින ඉරියව්වෙන් අපි හිත ගන්න ඉරියව්වට මාරු වෙනවා. ඉතින් අපි එකපාරටම හැරෙන්නේ නැතුව අපි ඇවිදින ඉරියව්ව නතර කරලා හිත ගන්නවා. එතන ඒ හිතගත්ත කය දිහා හොඳට සතිමත් වෙනවා. ඊට පස්සේ හොඳ අවධානයෙන් ආපස්සට කෙටි පියවර කීපයකින් හැරෙනවා. නැවතත් අපි නිශ්චලයි. නැවතත් අපි හිතගෙන ඉන්න ඉරියව්වේ ඉන්නේ. ඒ ගැන හොඳට අවධානය යොමු කරලා තමන්ගේ කයට හිත අරගෙන ඔන්න නැවතත් ආපස්සට එන්න පටන් ගන්නවා. ආපස්සට සක්මන පටන් ගන්නවා. ආයිත් වම දකුණ කියලා සක්මන පටන් ගන්නවා. ඉතින් මේ ආකාරයෙන් කෙනෙකුට පුළුවන් හොඳට සතිය දියුණු කරගෙන යන්න. ඉතින් අවශ්‍ය නම් මේක සරල වැඩි නම් අපිට තව පොඩ්ඩක් මේක සංකීර්ණ කරන්න පුළුවන්. ඒ කියන්නේ වම දකුණ කියනවා වෙනුවට ඔසවනවා, තබනවා කියලා පියවර දෙකකට කඩලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා පියවර තුනකට කඩලා දෙන්න පුළුවන්. එතකොට අර හිතට ටිකක් වැඩ වැඩ වැඩක් පැවරෙන නිසා යම් කාර්යයක් පැවරෙන නිසා හිතට පිට ගිහිල්ලා විවිධ දේවල් කල්පනා කර කර අතරමං වෙලා ඉන්න කාලයක් නැහැ. මොකද එයාට පැවරිච්ච යම්සි රාජකාරියක් තියෙනවා. ඒ තමයි හොඳට <clears throat> මේ ඒ ඒ පාදයේ චලනය දිහා හොඳ අවදියෙන් අවධානයෙන් කාලය ගත කිරීම. ඉතින් අපි හිත උනන්දු කරනවා පුළුවන් තරම් ඒ කටයුත්ත කරන්න කියලා. ඒ කටයුත්ත කරාම හිතට ප්‍රශංසා කරනවා Tamanටම මේ භාවනාව කිරීම සම්බන්ධයෙන් යම්කිසි ප්‍රමෝදයක් ඇති කරගන්නවා. Tamanට තේරෙන්න ගන්නවා මේ සරල ක්‍රියාදාමයේ හරහා හිතේ යම් සැහැල්ලු වීමක් දැන් තේරෙන්න ගන්නවා. මොකද හිත තොරතෝංචයක් නැතුව කතා කර කර හිටපු කාලේ අතීතය ගැන හිත හිතා පසුතැවෙමින් හිටපු කාලේ අනාගතය ගැන හිත හිතා අවිනිශ්චිත භාවයක් තුළ පැටලිලා හිටපු කාලේ දැන් එන්න එන්න අඩු වෙලා ඒ වෙනුවට මේ වර්තමාන මොහොතේ යම්කිසි සරල කායික ක්‍රියාවලියක සිහියෙන් ඉන්න පුළුවන්කම Tamanට ඇති වෙන්න පටන් ගන්නවා. පින්වත්නි අපි අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ අවුරුදු 100 තුළම අපි ඉඳලා තියෙන අතීතයේ අනාගතයේ ඉන්නම් අපේ හිත වැඩියෙන්ම ඇසුරු කරලා තියෙන අතීතයයි අනාගතයයි නම් අපි ඒ තරම් මේ ජීවිතෙන් ප්‍රයෝජනයක් කරන්නේ නැහැ. ඒ නිසා අපි සිහිය පිහිටුවද්දී ආරම්භක පියවර වශයෙන් අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වර්තමාන මොහොතට අපේ අවධානය අරගන්න. ඒකේ එක විවිධාකාර අභ්‍යාස තියෙනවා නැත්නම් උපක්‍රම තියෙනවා. ඒ උප එක උපක්‍රමයක් තමයි අපි මුලින්ම මතක් කරපු ආනාපාන සතිය. දැන් අපි මේ විස්තර කරන සක්මන් භාවනාවේ තවත් උපක්‍රමයක්. එතකොට මේ සක්මන වර්තමානයේ කය විසින් සිදු කරනවා. නැවත නැවත අපි සක්මනේ යෙදෙනවා. ඒ යෙදෙන යෙදෙන පියවරක් ගානේ එතන එතන සිහිය පවත්වන්න අපි උත්සාහන්ත වෙනවා. ඉතින් මේක කරනකොට Tamanටම තේරෙනවා දැන් හිතට යම්කිසි සහනයක්. බර අඩු වෙච්ච ගතියක්. ඒ වගේමයි හිතේ පැහැදිලි බව පොඩ පොඩ වැඩි වෙන ගතියක්. ඊළඟට සැනසෙලිදායක ගතියක්, ශාන්ත ගතියක්. ඊළඟ අලුතෙන් ඉපදුනා වගේ ගතියක්. Taman ජීවත් වෙනවා කියන වගේ ගතියක්. අවදිමත් බවක් Tamanට තේරෙන්න ගන්නවා. ඉතින් එතකොට මේ ආනිසංශ එතන එතනම අපිට පොඩ පොඩ තේරෙන්න ගන්නවා. අර අපි හදාගත්ත මනස්කල්පිත ලෝකවලින් සිහින ලෝකවලින් අයින් වෙලා මේ වර්තමාන මොහොතේ මේ පියවි ලෝකේ අපි ජීවත් වෙනවා නැත්නම් මේ ප්‍රകൃති ලෝකේ අපි ජීවත් වෙනවා කියලා අපිට හැඟෙන්න පටන් ගන්නවා. මේක අත්‍යවශ්‍යයි. අපි මේ සිහින ලෝකවල ජීවත් වුණා කියලා අපිට සංසාරයෙන් අත මිදෙන්න බෑ. අපි හිතින් මාලිගා හදලා දුකෙන් අත මිදෙන්න බෑ. අපිට මේ වර්තමාන කෙළඹි මොහොතට පැමිණෙන්න අවශ්‍යයි. ඒ ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. <clears throat> ඊට පස්සේ තමයි එතනින් එහාට අපිට ඉදිරියට කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ඉරියාපත භාවනාව කියලා දෙනවා. ඊට පස්සේ තව මේක දිනු කරනවා සම්පජඤ්ඤය කියලා. ඒ කියන්නේ අනිකුත් අපි එදිනදා ජීවිතයේ කරන සෑම ක්‍රියාවකදීම සිහිය දිනු කරන්න නැත්තම් හොඳ අවධානයෙන් ඒ කටයුත්තේ දෙන්න පුරුදු වෙනවා. අපි මේ දවස පුරාම ඉඳගෙන සක්මන් කරමින් භාවනාවේ නිරත වෙනවම නෙමෙයි. අපි එදිනදා විවිධාකාර කටයුතු වල නිරත වෙනවා. අපි හිතමු ගෘහණියක් වශයෙන් යොම් පිහුම් කටයුතු වල, අතුපත දාන කටයුතු වල, දරුවන්ගේ කටයුතු වල මේ සෑම කටයුතු වලම නිරත වෙනවා. එහෙම නැත්නම් ස්වාමියෙක් වශයෙන් නැත්නම් රාජකාරී කරන තැනැත්තෙක් වශයෙන් අපි ඒ රාජකාරී කරන ස්ථානයට ගිහිල්ලා විවිධාකාර කටයුතු වල නිරත වෙනවා. ඊළඟට අපි මාර්ගතොටේදී බස් වල බස් එකක් එනකම් බලාගෙන ඉන්නවා බස් එකක ගමන් කරනවා නැත්නම් වාහනයක් පදවගෙන යනවා මේ විදිහට ඉතින් අපි මුළු ජීවිතේ පුරා নানা ප්‍රකාර කටයුතු වල නිරත වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ආරාධනා කරනවා මේ එදිනදා ජීවිතයේ අපි යෙදෙන කටයුතුත් පුළුවන් තරම් සිහියෙන් කරන්න උත්සාහන්ත වෙන්න කියලා ඒ නිසා අපි ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට ඒ ගැන සිහිය සිහිය යොදනවා කනකොට බොනකොට ඒ ගැන සිහියෙන් ඒ කටයුත්ත යෙද කරනවා උදේ නැගිටලා දත් ටික මදිනකොට මූණ හොදනකොට ඒ කටයුත්තක් සිහියෙන් කරනවා. ඊට පස්සේ අපි තුමු අතපය දිගහරිනකොට ඒක පවා සිහියෙන් කරන්න උත්සාහන්ත වෙනවා. ඊළඟ අපි තවත් කෙනෙක් එක්ක කතා කරද්දී ඒ අපිට ඇහෙන දේ ගැන සිහියෙන් අහන්න උත්සාහන්ත වෙනවා. අපි කතා කරද්දී ඒ ගැන සිහියෙන් කතා කරගන්න කතා කරන්න උත්සාහන්ත වෙනවා. අපි පොතක් පතක් බලද්දී ඒ ගැන සිහියෙන් ඒ කටයුත්තේ නිරත වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ මතක් කරනවා අඩුතරමින් මේ මල මුත්‍ර පහ කිරීම පවා සිහියෙන් කරන උත්සාහන්ත වෙන්න කියන. ඒ තරමට අපිව භාගතුන් වහන්සේ උනන්දු කරනවා මේ දිනදා කටයුතු වලදී සිහිය පවත්වන්න. මේ දෙයට පින්වත්නි අපේ මේ සිහිය දියුණු කිරීම අපේ ජීවිතයට පොඩ පොඩ එකතු කර ගන්නවා නම් අන්න එතකොට තමයි මේකේ හොඳ වර්ධනයක් අපිට තේරෙන්න පටන් ගන්න. එහෙම නැතුව අපි අමතක කර කර මේ දවසක් පොඩ්ඩක් සිහිය පවත්නවා ආයෙ තව දවස් ගාණක් ඔහේ සම්පූර්ණයෙන්ම අසිහියෙන් ඉන්නවා ආයෙත් තව දවසක පොඩ්ඩක් සිහිය පවත්වන්න සක්මනක් කරන්න දෙගෙන භවනා කරන්න උත්සාහන්ත වෙනවා ආයෙ තව දවස් ගාණක් අමතක කරලා ඉන්නවා එහෙම කරා කියලා අපිට මේකේ වර්ධනයක් සිද්ධ වෙන්නේ උපමාවකින් කියනවා නම් අපි හිතමු අපිට වතුර ටිකක් හත් කරගන්න ඕමනයි අපි වතුර කේතලයක් නැත්නම් වතුර මුට්ටියක් ලිප උඩ තියලා ඒකට ගින්දර පත්තු කරලා විනාඩි 5කට පස්සේ ඒක නිවනවා ඊට පස්සේ ඔන්න ආයෙත් පැයකට විතර පස්සේ ඇවිල්ලා ආයෙත් ඔන්න ගින්දරපත්තු කරනවා. ආයෙත් පොඩ්ඩක් ගින්දරපත්තු කරලා තියෙනවා විනාඩි 5ක් 10ක් ඔන්න තියෙනවා. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා ඕක නිවනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න පැයකින් දෙකකින් ඇවිල්ලා ආයෙත් පත්තු කරනවා. ආයෙත් විනාඩි 5කින් 10කින් ආයෙත් නිවනවා. ඉතින් අපි මෙහෙම කළොත් කවදාවත් කිසිදාක මේ වතුර මුට්ටිය නටන්නේ නැහැ. වතුර කේතරේ නටන්නේ නැහැ. මොකද ඒකට උමනා කරන ඒ උෂ්ණත්වය, උමනා කරන ගින්දර, තාපය අපි අඛණ්ඩව ලබලා දෙන්නේ එතකොට මේ වතුර නටන්න නම් මේ මේ අඛණ්ඩ තාපයක් උණුසුමක් අපි ඊට ලබා දිය යුතුයි. ඒ වගේමයි මේ භාවනාවත් අපේ හිත තුළ හොඳට දියුණු වෙන්න නම් අඛණ්ඩව අපි මේ කටයුත්ත නිරත වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි හැමදාම වෙන් කරගත්තු කාලයක් මුලදී මේ භාවනාවේ යෙදෙන්න අවශ්‍යයි. භාවනාවේ යෙදිච්ච තරමට අපි පුහුණු වෙච්ච තරමට තමයි මේකේ ප්‍රතිඵලය තියෙන්නේ. ඒ නිසා අපි හිතමු උදේ නැගිට්ටාම පොඩි වෙලාවක් භාවනා කරනවා, සක්මනක් කරනවා. ඊළඟට අපි හිතමු අපිට දවල් කාලයේ පුංචි විවේකයක් ලැබෙනවා නම් එතෙන්දිත් මේ කටයුතු සඳහා නිරත වෙනවා. හවස් කාලයේ, රාත්‍රී කාලයේ යම්කිසි වෙන් කරගත්තු කාල පරිච්ඡේදයක් මේ විදිහට අපි නිරත වෙනවා. ඉතින් යම්කිසි කැපවීමක්, යෙදවීමක් මේ සඳහා අවශ්‍ය වෙනවා. අන්නේ පුහුණුව අපි අඛණ්ඩව දිනපතා කරනවා නම් අන්න පොඩ පොඩ තමන්ගේ හිතේ යම් පරිවර්තනයක් සිද්ධ වෙන බව තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිව අරගෙන යනවා මේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න. දැන් මේ කායගත සතියේදී තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අපේ මේ කයම ප්‍රයෝගී කරගන්නවා සිහිය දියුණු කරන්න. කාය අනුපස්සනා නැත්නම් කායගත සති. කය අනුවගිය සිහිය කියලා මේකට කියන්න පුළුවන්. මේ කයම උපයෝගී කරගන්නවා හරියට නිකන් නැවකට නැංගුරමක් දාලා නැව නොසෙල්වී පවත්වා ගන්න ස්ථාවරව පවත්වා ගන්න යොදා ගන්නවා වගේ අපේ හිත තහවුරු කරගන්න අතීතයෙන් අනාගතයෙන් අතමුදවලා මේ වර්තමාන මොහොතේ රඳව ගන්න මේ කයම ප්‍රයෝගී කරගන්න. ඉතින් එතකොට ආනාපාන සතියෙදිත් කායික සංසිද්ධියක්මයි අපි යොදාගන්නේ. ඉරියාපත භාවනාවේදිත් මේ කය හැසිරෙන නැත්නම් කය ගත කරන ඉරියව්මයි යොදාගන්නේ. ඊළඟ සම්පජඤ්ඤය දිනු කරද්දිත් මේ කායික එදිනදා කටයුතුමයි ක්‍රියාකාරකම්මයි අපි යොදාගන්නේ. ඊට පස්සේ මේ විදිහට දිනු කරගත්ත ඒ සිහිය තවත් දෘෂ්ටි කෝණයකට බුදුරජාණන් වහන්සේ වෙනස් කරනවා. ඒ තමයි අපි මේ කය දිහා හිතාගෙන ඉන්නේ මේක හරිම ලස්සනයි මේක හරිම සුන්දරයි මම තමයි හැඩකාර මම තමයි වැඩකාර කියලා ඉතින් අපි හිතාගෙන ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේක ඇවිල්ලා කුණප කොටස් 32කින් සමන්විත වෙච්ච දෙයක්. කෑලි කෑලි එකතු කරලා මූට්ටු කරලා පුරුද්දලා සකස් කරගත්ත දෙයක් මිසක් මෙතන ඇත්ත වශයෙන් පුරුෂයෙක් ස්ත්‍රියක් කියලා දෙයක් නැහැ. මෙතන තියෙන කෑලි ගොඩක එකතුවක්. අපි තුමු අපි රෝද හතරක් අරගෙන, ටයර් හතරක් අරගෙන, එන්ජිමක් අරගෙන, සැකිල්ලක් අරගෙන ඉතින් මේ විදිහට මේ විවිධ අංගෝපාංග යම්කිසි රටාවකට එකතු කරාම, සකස් කරාම අපි ඒකට කියනවා ඔන්න වාහනයක් කියලා. නැත්නම් කාර් එකක් කියනවා, බස් එකක් කියනවා. විවිධ නම් දෙනවා අපි. ඒ වගේමයි මේ අපේ කයත් මේ විවිධ කායික කොටස් තියෙනවා කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු මේ විදිහට විවිධාකාර කොටස් තියෙනවා මේ කොටස් ටික ඔක්කොම එකතු කරලා ගත්තහම ඔන්න අපි කියනවා පුංචි දරුවෙක් කියනවා නැත්නම් වැඩිහිටියෙක් කියනවා පිරිමියෙක් කියනවා ස්ත්‍රියක් කියනවා නැත්නම් සත්ව ලෝකෙ ඉඳන් ඔන්න අපි තුමා අශ්වයෙක් කියනවා ඇතෙක් කියනවා බල්ලෙක් කියනවා ණයෙක් කියනවා ඉතින් විවිධ විදිහට අපි නම් නම් ගම් දීලා ඒවයි අර සකස් වීම අනුව අපි විවිධාකාර නම් ගම් දීලා අපි භාවිතා කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම බැලුවාම මෙතන තියෙන්නේ විවිධාකාර කොටස් වල එකතුවක්. ඉතින් මේ විදිහට අපිට අර අපේ හිතේ පළපදියම් වෙලා තියෙන ඝන සංඥාව කඩා ගන්න බුදුරජාණන් වහන්සේ ඔන්න ඊළඟට මේ කුණප කොටස් 32 හඳුලා දෙනවා. තවත් පැත්තකින් අපේ හිතේ පළපදියම් වෙලා තියෙන දැඩි රාගය හිතින් අයින් කරගන්න. తాවකාලිකව හෝ හිතින් රාගේ දුරු කරගන්න මේ කය දිහා ටිකක් පිටිකුල් ආකාරයෙන් බැලීම ප්‍රයෝගී කරගන්න බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරනවා. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ අපි මේ කය ගැන බොහෝම කලකිරීමටපත් වෙලා බොහෝම මානසිකව වැටිලා එහෙම ඉඳීමක් මෙතනින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කයේ කය පිළිබඳව යම්කිසි මාන්නයක් අපේ හිතේ තිබුණා නම් කය පිළිබඳව යම්කිසි ඇතිවෙච්ච රාගයක් තිබුණා නම් නැත්නම් අනුන්ගේ කය දිහා දැකලා අපේ හිතේ මතුවෙච්ච යම්කිසි රාගයක් තිබුණා නම් අන්නේ රාගයෙන් අපේ හිත මුදව ගන්න. නැවතත් අපේ හිත සංසිඳීම සංසිඳීමකට පත් කරගන්න. මධ්‍යස්ත බවකට පත් කරගන්න තමයි මේ භාවනාව ප්‍රයෝගී කරගන්නේ. ඒතර මේ අවශ්‍ය ප්‍රමාණයට අපි කය පිළිබඳව කොනප කොටස් වශයෙන් දැක්කහම තේරුම් ගත්තහම අන්න උත්සන්න වෙලා තිබිච්ච රාගය දුර වෙලා නැවතත් හිත මධ්‍යස්ත වෙනවා. මධ්‍යස්ත වුණාට පස්සේ මේ භාවනාව නතර කරනවා. නතර කළා ඊට වඩා වෙනත් භාවනාවකට දියුණු කරන්න සිහිය දියුණු කරන වෙනත් භාවනාවට අපි පිවිසෙනවා. ඒ නිසා මේ උපක්‍රම අපේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න අවශ්‍යයි. එහෙම නැතුව අපේ හිත බොහොම ශාන්තව තියෙන වෙලාවකදී මේ කය දිහා පිළිකුල් ආකාරයෙන් බලන්න ගිහිල්ලා නැවත මේ හිත තියෙන අර ඒ සරල සංසිඳිච්ච ගතියෙන් අත මිදලා බොහොම මලානික වෙච්ච ජීවිතේ එපා වෙච්ච තත්වයකටපත් කරගන්න කිසිසේත්ම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ හිතේ උමනාකරණයේ උපේක්ෂා සහගත බව, මධ්‍යස්ත බව, ඒ වගේම ශාන්ත බව, සැනසෙලිදායක බව ඇති කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක අහිමි වෙලා තුනනම් යම්කිසි රාග අරමුණක් ගැන හිතන්න ගිහිල්ලා රාගේ උච්ඡන්න වෙලා අන්න ඒ බඳු අවස්ථාවකදී අපිට මේ කුණප භාවනාව කරන්න පුළුවන් අසුබ භාවනාවේ යෙදෙන්න පුළුවන් යෙදিলা නැවත හිත මධ්‍යස්ත කරගන්න පුළුවන් ඒ කුණප தත්වය ගැන හිතන්නේ නැතුව කොටස් විදිහට මේක දිහා බලනවා ඒකත් ප්‍රඥාව දිනු වෙන ක්‍රමයක් ඒකේ වැරද්දක් නෑ. එතකොට කුණපයක් විශේෂයට නෙමෙයි බලන්නේ මේ කොටස් වල එකතුවක්. එතකොට අර ඝන සංඥාවෙන් හිත අතමුදවගෙන අපිට පුළුවන් ඊට වඩා ටිකක් ගැඹුරු දැක්මකට අපේ හිත ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාරය ගැන කියලා දෙනවා. ඒ කියන්නේ තවත් සූක්ෂම වශයෙන් මේ කය දිහා බලන්න. මේ කය කියන්නේ ධාතු හතරක එකතුවක්. ඊටාම සූක්ෂම වූ ක්‍රියාකාරකම් රැසක් මේ ධාතු හතරේ සිද්ධ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක් ධහමේ උගන්වනවා. එතකොට මේ පඨවි ධාතුවේ ක්‍රියාකාරකම් නැත්තම් එයාගේ ලක්ෂණ අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ තද ගතියක්, රළු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්, සිනිඳු ගතියක්, ගොරෝසු ගතියක් මේ විදිහට වගේ මේ බඳු ලක්ෂණ හරහා මේ පඨවි ධාතුව මේ වෙලාවේදී උච්චන්න වෙලා තියෙනවා නැත්නම් පඨවි ධාතුව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා පඨවි ධාතුව තමයි මේ වෙලාවේදී කැපී පෙනෙන්නේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. නැත්නම් වැగిරෙන ගතියකින් ගලන ගතියකින් මේ වෙලාවේදී ඔන්න ආපෝ ධාතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්. ඒකට උණුසුමකින් සිසිලසකින් මේ අවස්ථාවේ තේජෝ ධාතුව හොඳට ප්‍රකට වෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. නැත්නම් චලනය වෙන ස්වභාවයකින්, කම්පණය වෙන ස්වභාවයකින් මේ වෙලාවේදී වායෝ ධාතුව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට සක්මන් භාවනාවක නිරත වෙනකොට නැත්නම් වෙනත් ඕනම ඉරියව්වක් පවත්වනකොට මේ කය ගැන අවධානයෙන් ඉන්නකොට ඔය කියපෝ ඒ සියුම් ලක්ෂණ කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. නැවත නැවත මෙබඳු භාවනාවක නිරත වෙනවා නම් අන්න යාට තේරෙනවා මෙතන සත්වයේ පුජ්‍යලය කියලා දෙයක් නැහැ. මෙතන තියෙන්නේ හුදු ධාතු ක්‍රියාකාරීත්වයක්. ධාතුන්ගේ සැලවීමක්, ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් එකිනෙක උඩ යට යාමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් මේ අවබෝධයම එයාට පිටතට බාහිරටත් යොමු කරන්න පුළුවන්. ඒතකොට බාහිර මේ භෞතික පරිසරය තුළ අනුන්ගේ ශරීර තුල මේ අනෙකුත් පණ ඇති පණ නැති සියලු දේවල් තුල විශේෂයෙන්ම භෞතික පැත්ත ගැන විතරයි මෙතෙන්දී අවධානය යොමු කරන්නේ. එතෙන්දී බැලුවාම තියෙන්නේ හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා අන්න තමන්ගේ හිතේ තිබිච්ච සත්ත්ව සංඥාව, ඝන සංඥාව මේවා දුර වෙලා ධාතු සංඥාව, රාශි සංඥාව හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් මේ භාවනාවෙන් ලැබෙන තවත් හොඳ ප්‍රතිඵලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් පැත්තක් හෙලි කරනවා ඒ තමයි මිය ගියාට පස්සේ මේ කයට මොකද්ද සිද්ධ වෙන්නේ? විවිධාකාර අවදීන් පහු කරගෙන කාල වකවානු පහු කරගෙන මේ කය තව තව ජරා ජීර්ණ වෙන්න පටන් ගන්නවා. මේ කයෙන් විවිධාකාර සැරව වැగిරෙන්න පටන් ගන්නවා, විවිධ ශ්‍රාවයන් පිට වෙන්න පටන් ගන්නවා, සත්තු ඇවිල්ලා වහන්න පටන් ගන්නවා, මැස්සෝ ඇවිල්ලා වහන්න පටන් ගන්නවා. ඊළඟට විවිධාකාර සත්තු ඇවිල්ලා මේක කඩාගෙන කනවා. ඉතින් මේ විදිහට අපේ අමු සොහනක දාපු කයක් මියගිය ශරීරයක් මෙනෙහි කරමින් ඒ ශරීරය පත් වෙන විවිධාකාර කාල වකවානු ගැන අවධානය යොමු කරමින් නවසීවතික භාවනාවක නිරත වෙන හැටි උගන්වනවා. ඉතින් මේවා අද කාලේ ටිකක් අමාරුයි. මොකද අද කාලේ ඔක්කොම අපිට වසන් කරලා තියෙන්නේ. ජීවිතයේ තියෙන සුන්දර පැත්ත විතරක් මතු කරලා ජීවිතයේ තියෙන යථාර්ථය යටගිය ස්වභාවයක් යථාර්ථයෙන් අපේ හිත වසන් කරන ස්වභාවයක් තියෙනවා. නමුත් එදා කාලේ මිනිස්සෙක් මිය ගියාම අමුසොහනට ගිහිල්ලා දාලා එනවා. එතකොට ඉතින් ඒ ඒ මලගිය සිරුර ටික ටික දිලාපත් වෙනවා. අන්තිමට ඉතින් ඇට කෑලි වලටපත් වෙලා අන්තිමට ඒ ඇට කෑලි පවා කුඩු සුණු බවටපත් වෙන මට්ටමට මේ ජරා ජීර්ණ වෙලා යනවා. ඉතින් මේ වකවානුව අපි හොඳට තේරුම් ගන්නවා නම් ඒ බඳු කයක්මයි දැන් මේ ජීවමානව තියෙන්නේ. මේ කයට උරුම වෙන්නේ toy වගේම ඉරණමක්. කියලා අන්න Tamanට හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට ලොකු උවමනාවක් ඇති වෙනවා ධහමේ හැසිරෙන්න. අපි තුල මාන්නයක් තිබුණා නම් ප්‍රමාද වීමක් තිබුණා නම් අන්න ඒව දුර වෙලා යනවා. මේ කයම අපිට ප්‍රයෝගී කරගන්න පුළුවන් ජීවිතය පිළිබඳ අලුත් අර්ථකථනයක් දෙන්න. මේ කයම අපිට ප්‍රයෝගී කරගන්න පුළුවන් ආධ්‍යාත්මික දියුණුවක් සඳහා යොමු වෙන්න. මොකද අපි සාමාන්‍යයෙන් මේවා අමතක කරලා හිතින් හදාගත්ත සරුව පිටතර ලෝකයක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒකෙන් අයින් වෙලා අපිට මේ අපි හැමෝටම උරුම මේ මරණය ගැන යම් අවබෝධයක් වැටහීමක් ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එතකොට මේ කියපු කාරණා සියල්ලම ඇත්තරම සතිපට්ඨානයටත් පොදුයි. ඉන් එහාට ස්ථාන වෙනවා ධ්‍යාන සම්බන්ධයෙන්. ඒ ධ්‍යාන හතර ගැන වෙන විස්තරය කායගත සති සූත්‍රයට විශේෂයි. මොකද සතිපට්ඨාන සූත්‍රයේදී ධ්‍යාන සම්බන්ධයෙන් කතා කරලා නැහැ, දේශනා කරලා නැහැ. හැබැයි කායගත සති සූත්‍රයේදී මේ ධ්‍යාන හතර ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා පේනවා. ඉතින් එතකොට මේ ධ්‍යාන ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ විවිධාකාර උපමා දෙමින් <clears throat> ඒවා ගැන උනන්දු කරනවා විශේෂයෙන්ම ඒකේ තියෙන ආස්වාදය ගැන එහෙමත් නැත්නම් මේ తాවකාලිකව වුණත් අපිට මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් ඒ නිරාමිෂ ප්‍රීතිය ගැන බුදුරජාන් වහන්සේ අපිට ඒ ඒ ධානවලදී විවිධ උපමා දෙමින් උගන්වනවා. ඉතින් මේ විදිහට අපි දැන් කායගත සති සූත්‍රය ගැන සෑහෙන කාලයක් තිස්සේ සාකච්ඡා කළා. දැන් අපි පැමිණෙනවා මේකේ අවසන් කොටසට. ඒ තමයි බුදුරජාන් වහන්සේ උගන්වනවා විවිධාකාර උපමා උපමේය දෙමින් මේ කායගත සතියේ තියෙන වටිනාකම. එතකොට මේකේ ආනිසංස එහෙම නැත්නම් මේකේ වටිනාකම තවත් උද්දීපනය කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා කවුරු හරි කායගත සතිය දිනු කරනවා නම් එයා ඊට පස්සේ පහළ වෙන්න තියෙන ඕනෑම උත්තරීතර ගුණාංගයක් ඇති කර ගැනීම පිණිස පසුබිම සකස් කරනවා කියලා. වෙනත් වචන වලින් කියනවා නම් කායගත සතිය නැත්නම් කායානුපස්සනාව අපේ ගැඹුරු ආධ්‍යාත්මික ජීවිතයකට අපි දාන අඩිතාලම වගේ. අත්තිවාරම වගේ. එහෙමනම් අපි ගෙයක් හදන්න, ශක්තිමත් ගෙයක් හදන්න, ගොඩනැගිල්ලක් ඉදි කරන්න අපිට අවශ්‍ය හොඳ අත්තිවාරමක්. ඒතර මේ කායගත සතිය තනිකරම අන්නේ බඳු අත්තිවාරමක්. හොඳට කෙනෙක් කායගත සතියේ නිරත වෙනවා නම් ඒතර ඒ තුල අර අනාගතයේ පහළ වෙන්න තියෙන සියලුම හැකියාවන් අනාගතයේදී කෙනෙක් දියුණු කරගන්න සියලුම ආධ්‍යාත්මික ගුණ ගුණ වගාවන් මිශ්‍ර වෙලා තියෙනවා අන්තර්ගත වෙනවා වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ උපමාවක් දෙනවා කවුරු හරි කෙනෙක් මුහුද දිහා බලනවා නම් මහා සාගරය දිහා බලනවා නම් ඒ මහා සාගරයේ තියෙන ජල කඳේ තියෙන විවිධාකාර ගංගා වලින් පැමිණි ජල ධාරාවක්. මේ ලංකාවේ විදිහට බැලුවොත් ඔන්න අපි මේ මුහුද දිහා බලනකොට ඔන්න මහවැලි ගඟේ ජලයක් තේනවා, කැලණි ගඟේ ජලයක් තේනවා, මේ කළු ගඟේ ජලයක් තේනවා. මේ විදිහට මේ අපේ ලංකාවේ තියෙන සෑම ගංගාම ගිහිල්ලා මුහුදට වැටෙන නිසා අපි මුහුද දිහා බලද්දී අර සියලු වතුර දැන් ඔන්න එතන අන්තර්ගත වෙනවා. ඒ ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් මුහුද දිහා බැලුවම අපි අර සියල්ල දිහා බැලුවා වගේ. ඒ නිසා බුදුහාඳුරෝ කියනවා ඒ අපේ කායගත සතිය කියන මෙන්න මේ ප්‍රධාන කර්මස්ථානයේ යම් කෙනෙක් වඩාගෙන යනවා නම් ඒකේ අර සියල්ල අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට හොඳ තෝතැන්නක් හොඳ අත්විවරමක් මේ කායගත සතිය තුළ තියෙනවා. කියලා ඔන්න අපිව ඒ අපේ ඉදිරි ආධ්‍යාත්මික දියුණුවක තියෙන පෙරසලකුණු මුල් ලකුණු ටික කායගත සතිය අන්තර්ගතයි කායගත සතිය තමයි මේ සියලු අනාගත ගුණ දියුණුවක් සඳහා ආධ්‍යාත්මික දියුණුවක් සඳහා පදනම වෙන්නේ කියලා ඔන්න අපිට උගන්වනවා ඊට පස්සේ ඔන්න තවත් උපමා උපමේය කීපයක් දෙනවා ඒ තමයි දැන් යම් කෙනෙක් කායගත සතිය දියුණු කරනවා නම් කායानुපස්සනාවක් දියුණු කරනවා නම් එයා බොහෝ සෙයින් එයාගේ හිත ගැන යම්කිසි අවධානයක් පවත්වන්න උත්සාහන්ත වෙනවා මොකද මේ කායගත සතිය කය ගැන බලනවා පමණක් නෙමෙයි ටික ටික මේ හරහා දියුණු වෙන සතිමත් බව මේ හරහා දියුණු වෙන වර්තමානයේ සිහිය පැවැත්වීම ඒ වගේම අපිට ඌමනා තන සිහිය පැවැත්වීම ඌමනා තන අවධානය පැවැත්වීම තමන්ගේ හිත ටිකක් දැන් හීලා කරගන්න තියෙන හැකියාව මෙල්ල කරගන්න තියෙන හැකියාව ටික ටික වර්ධනය වෙලා අපේ හිත අපිට උවමනා විදයට හසුරවා ගැනීමේ හැකියාවක් ඔන්න දැන් කෙනෙකුට ඇති වෙනවා. එතකොට අපි හිතමු ධන හිස්සට අවධානය යොමු කරන්න ඕන නම් එතෙන්ට හොඳට 100%ක් අවධානය යොමු කරන්න පුළුවන්. අපි හිතමු පාදයේ යටිපතුල් වලට අවධානය යොමු කරන්න අවශ්‍ය නම් හොඳට යහුසුලුව එතනට තමන්ගේ පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කරන්න අවශ්‍ය නම් එතනට බොහොම යහුසුලුව 100%ක් අවධානය යොමු කරන්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට වමනා වමනා තැනට අවධානය යොමු කර ගැනීමේ හැකියාවක් මේ පුහුණුව හරහා ඔන්න කෙනෙකුට ලැබෙනවා. එතකොට මෙහෙම පුහුණුවක් ලබන්න ලබන්න තමන්ගේ හිත ටික ටික තමන්ට අවනත වෙන්න පටන් ගන්නවා, හීලෑ වෙන්න පටන් ගන්නවා, කීකරු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා හිත තමන්ට පේන්න පටන් ගන්නවා. හිත ගැන දැනෙන්න පටන් ගන්නවා. හිතේ කෙලෙස් ඇති වෙන එක තමන්ට තේරෙන්න පටන් ගන්නවා. හිස වික්ෂිප්ත වුණාම සතිය දුරු වුණාම සතියෙන් තොර වුණාම Tamanට තේරෙන්න පටන් ගන්නවා. කෙලස් නැවතත් හිතේ රජ කරන්න පටන් ගත්තොත් Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා බුදුහාඳුරෝ කියනවා "එබඳු හිතක් මායයට අහු වෙන්නේ අඩුවෙන්." මොකද හිත ගැන අවධානය තියෙනවා, හිත ගැන යම් පාලනයක් තියෙනවා. මායя ඇවිල්ලා අපේ හිතට අරන් ගන්න හැදුවොත් අපිට මායයෙන් අපේ හිත මුදව ගන්න පුළුවන්. වෙනස් වචන වලින් කියනවා නම් කෙලස් මායя විවිධාකාර කෙලෙස් අපේ හිතට ඇවිල්ලා අපේ හිතේ පදිංචි වෙන්න හැදුවොත් මේ යෝගාවචරයට පුළුවන් වෙනවා ඉක්මනින්ම මේ කෙලෙස් වලින් හිත නිදහස් කරගන්න. ඒ කියන්නේ කායानुපස්සනාව, ක්‍රමානුකූලව වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් කරා යන්න ඕන මේ මම්පෙත හොඳට සකස් කරලා දෙනවා. ඉතින් නිසා බුදුරජාණන් වහන්සේ ඒකටත් ලස්සන උපමා කීපයක් දෙනවා. දැන් කායගත සතියක් නොවඩපු කෙනෙක්ගේ හිත ඕනම වෙලාවක ඒ කෙලස් මායя ඇවිල්ලා අරක් ගන්නවා. කෙලස් මායя ඇවිල්ලා ඒකේ අවකාශයක්, ඒකේ අවස්ථාවක් ලබනවා. ඒ නිසා ඕනම වෙලාවකදී හිත රාග බරිත වෙන්න පුළුවන්, ඕනම වෙලාවකදී හිත ද්වේෂ බරිත වෙන්න පුළුවන්, ඕනම වෙලාවකදී හිත මම්මුලා වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම හරිම අනාරක්ෂිත බවක් තමයි තියෙන්නේ. උපමාවක් වශයෙන් කියනවා හරියට මේ වේලිච්ච නැති මැටි බිත්තියක් තියෙනවා. යම්ස කෙනෙක් ගලක් අරගෙන මේ මැටි බිත්තියට ගහනවා. එතකොට ඒ ගල මේ මැටි බිත්තියේ අවකාශයක් ලබනවා අවස්ථාවක් ලබනවා ඒ තුලම කිඳා බහැලා රැඳිලා ඉන්න. ඒක හරියට අපේ අර නොවඩපු හිත වගේ. නොවඩපු හිතක් තියෙනකොට ඕනම වෙලාවකදී කෙලෙස් ඇවිල්ලා මේ හිතේ අවස්ථාවක් ගන්නවා. අවකාශයක් ලබනවා. ඒකේ අනිත් පැත්ත පෙන්නනවා. හැබැයි හොඳට මට්ටම් කරපු ශක්තිමත් අරටුවකින් සකස් කරපු දොරක් තියෙනවා. මේ දොරට පුළුන් කැලකින් ගහනවා. ඉතින් පුළුන් කෑල්ලකින් මේ දොරට ගැහුවා කියලා මේ දොරේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද පුළුන් කෑල්ල කිසිම බර දෙයක් නෙමෙයි. ඒ වගේමයි මේ දොරත් හොඳ අරටුවකින් හකස් කරගත් ශක්තිමත් දොරක්. ඒ නිසා කිසිම අවස්ථාවක් මේ පුළුන් කෑල්ල ලැබෙන්නේ නැහැ. මේ දොර පසා කරගෙන ගිහිලා දොරේ තැම්පත් වෙලා තියෙන. ඒ වගේ කියනවා මේ හොඳට කායගත සතියකින් වඩන ලද සිතක්, බහුලීකృత කරන ලද සිතක් මායයට නැත්නම් කෙලස් මායයට අවස්ථාවක් ලැබලා දෙන්නේ නැහැ. ඊළඟට තවත් උපමාවක් කියනවා. දැන් යම් කෙනෙක් වියලි ලී කැලි කීපයක් අරගෙන ඒවා එකට අතුල්ලලා ඒකෙන් පුළුවන් ඕනනම් කෙනෙකුට ගින්දර පත්තු කරගන්න. නැත්තම් මේ ලී කෑලි ටික එකතු කරලා නැත්තම් දර කෑලි ටික වියලි දර කෑලි ටික ලං කරලා ඒකට ගිනි කූරක් ගැහුවොත් මේකෙන් පහසුවෙන්ම ගිනි අවුල ගන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා මේ වඩන වැඩුවේ නැති හිත ඕනම වෙලාවකදී මායයට ඇවිල්ලා මේ හිතට ගින්දර තියන්න පුළුවන්. රාග ගින්නෙන් මේ හිත දවන්න පුළුවන්. ද්වේෂ ගින්නෙන් මේ හිත දවන්න පුළුවන්. ඊර්ෂ්‍යා ගින්නෙන් මේ හිත දවන්න පුළුවන්. මසුරු ගින්නෙන් මේ හිත දවන්න පුළුවන්. ඒ බඳු ඕනම අකුසලයකින් මේ හිත දැවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත හොඳට කායගත සතියකින් වඩන ලද හිත ඒ විදිහට ඉක්මනට දැවෙන්නේ නැහැ. මොකද ඒ දැවෙන්න පටන් ගන්නකොට මේ තැනත්තර තේරෙනවා. එයා ඒකට අනුග්‍රහ කළේ නැත්නම් හිත ආරක්ෂා කර ගැනීම සඳහා එයා උත්සාහන්ත වුණා නම් කෙලස් තවන වීරයකින් නම් එයා කටයුතු කරන්නේ නිවන් දක්නා අභිලාෂයක් එයා තුළ තියෙනවා නම් අන්න එයා ඉක්මනටම මේ මතුවෙන්න එන කෙලෙසය ගැන දැනුවත් වෙලා ඒක හිතින් අයින් කර ගන්නවා. ඒ කියන්නේ සතිමත් තුන පමණින් ඒක අයින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විවිධාකාර අනිකුත් විපස්සනා උපක්‍රම පාවිච්චි කරලා මේ හිත කෙලෙසුන්ගෙන් මුදව ගන්නත් පුළුවන්. ඉතින් ඒකටත් දෙන උපමාවක් යම් කෙනෙක් මේ වතුර තියෙන නැත්තම් තෙත බරිත වෙච්ච යම් කෙසේ දර ටිකක් අරගත්ත. දර කියලා කියන්නත් බෑ. ලී අරගත්තොත් ඒ ලී ටික තෙතබරිත වෙච්ච ඒ බොහොම ශක්තිමත් ලී ටිකකට ගිනි කූඩක් පත්තු කරලා දැම්මයි කියලා ඒකපත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි කියනවා. හොඳට කායගත සතියෙන් වඩන ලද සිතක් අර වගේ දැවීමකට, තැවීමකට ලක් වෙන්නේ නැහැ කියලා උපමාවක් දෙනවා. ඊළඟට තවත් උපමාවක් දෙනවා ඕනම වෙලාවකදී අපි හිතමු යම්සි කෙනෙක් ඇවිල්ලා හොඳ වතුර වතුර භාජනයක් අරන් ඇවිල්ලා වතුර නැති හිස් කලගෙඩියකට නැත්නම් හිස් භාජනයකට අර වතුර වක් කරන්න පුළුවන්. මොකද අර ඉස්සරහා තියෙන භාජනේ හිස්. හැබැයි ඒකේ අනිත් පැත්ත ගත්තොත් එයාම වතුර අරන් ඇවිල්ලා සම්පූර්ණයෙන්ම පිරලා ඉතිරලා තියෙන කට ගාවටම වතුර පිරලා තියෙන භාජනයකට අර වතුර වක් කරන්න ගත්තොත් ඉතින් මේ වතුර වලට යන්න තැනක් නැහැ. මොකද මේ භාජනේ නැවතත් සම්පූර්ණයෙන්ම පිරලායි තියෙන්නේ. ඒ වගේ කියනවා හොඳට සිහියෙන් පුරවන ලද හිතක්. සිහියෙන් ආඩ්‍ය කරන ලද හිතක්. කායගත සතියකින් වඩන ලද සිතක්, ආඩ්‍ය කරන ලද සිතක් අර වගේ ආරක්ෂා සහිත බවක් තියෙනවා. ඒකට අර වගේ කෙලෙස් ඇවිල්ලා පිටතින් එන්න හැදුවට අර මේ සතියෙන් ආරක්ෂා කරලා තියෙන නිසා එහෙම නැත්නම් සතියෙන් ආඩ්‍ය කරලා තියෙන නිසා ඒ වතුරට අවකාශයක් ලබන්න බෑ. කෙලස් වතුරට අවකාශයක් ලබන්න බෑ කියලා ඔන්න උපමාවක් දෙනවා. ඊළඟට යම්ස කෙනෙක් මේ කායගත සතිය තව තව දියුණු කරගෙන යනකොට එයා ඊළඟ පසු අවස්ථාවකදී එයාට උවමනා වුණා නම් මේක තවදුරටත් දියුණු කරන්න. ඒ කියන්නේ හිත දැන් දියුණු කරන්න, වේදනා වශයෙන් දියුණු කරන්න, හිත වශයෙන් දියුණු කරන්න, නැත්නම් චිත්තානුපසනාවක් වශයෙන් දියුණු කරගන්න අවස්ථාවක් අවශ්‍ය නම් එයාට ඒ කටයුතු සඳහා වමනා කරන මේ පසුබිම අත්විවරම දැන් හොඳට සකස් වෙලා තියෙනවා. එයාට ඊට වඩා එහා ගිහිල්ලා අපි හිතමු ඒ කාලේ බුද්ධ කාලේ අර කතා කරනවා වගේ විවිධාකාර අභිඥාවන් ඇති කරගන්න උවමනානම්. අන්න ඒව සඳහා පවා මේ තනත්තාට දැන් මේ හිත යොමු කරන්න පුළුවන්. මොකද ඒ උවමනා කරන ශක්තිමත් අපසරිය ශක්තිමත් අත්විවරම දැන් දමලයි තියෙන්නේ. ඉතින් ඒ සඳහාත් යම් යම් උපමා බුදුහාඳුරු දෙනවා හරියට මේ හොඳට වතුර පිරිච්ච භාජනයක් කොයි පැත්තකට ඇල කරත් වතුර වැක්කෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ හොඳට කායගත සතියකින් වඩන ලද සිත අර විවිධ පැතිවලට සමතේ පැත්තෙන් වෙන්න පුළුවන්, විපස්සනා පැත්තෙන් වෙන්න පුළුවන්, අභිඥා පැත්තෙන් වෙන්න පුළුවන් මේ වගේ ඒ යම්කිසි පැත්තක් ඔස්සේ විවිධ ඊළඟ අධීරක් ඔස්සේ යොමු කළොත් ඒ සඳහා ඒ වමනා කරන ශක්තිය දැන් මෙයා තුළ අන්තර්ගත වෙලා තියෙනවා. නැත්තම් මේ ඒ යොමනා කරන පසුබිම දැන් සකස් වෙලා තියෙනවා. තවත් උපමාවක් දෙනවා හොඳට පිරිච්ච පොකුණක් වතුරෙන් පිරිච්ච පොකුණක් තියෙනවා. ඉතින් එතකොට කවුරු හරි මිනිසෙක් ඇවිල්ලා මේ පොකුණේ නියර කැඩුවොත් නැත්තම් මේ බැම්ම කැඩුවොත් ඒ කඩපු තැනින් වතුර ගලන්න පටන් ගන්නවා. වතුර වැක්කිරෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ මේ දැනට හොඳට සිහිය දියුණු වෙලා සිහියෙන් ආඩ්‍ය වෙලා මේ හිත තියෙනවා. ඉතින් මොන පැත්තරද මේ හිත දැන් යොමු කරන්න අවශ්‍ය? විශේෂයෙන්ම කුසල් පැත්තකට ඒ යොමු කරන පැත්තට දැන් මේ හිත වඩන්න තවදුරටත් දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි තවත් උපමාවක් දෙනවා හරියට නිකන් හොඳට අශ්වයින් සකස් කළා අශ්වයින්ව හොඳට බැඳලා ගැටස් ගහලා සකස් කළා සූදානම් කළා තියෙන අශ්ව කරත්තයක් යම්සි හොඳට දක්ෂ අසරුවෙක් ඇවිලා අශ්වාරෝහකෙක් ඇවිලා ඕනම තැනකට අරගෙන යන්න උත්සාහවන්ත වුණොත් ඒක යාට පහසුවෙන් කරගන්න පුළුවන්. මොකද මේ අශ්වයොත් බොහොම හොඳ අශ්වයෝ. ඒ වගේමයි පුහුණු කරන ලද අශ්වයෝ මේ කරත්තෙත් හොඳට සකස් කරපු ආරක්ෂා සහිත කරත්තයක් හොඳට දැන් බැඳලා සකස් කරලායි තියෙන්නේ. ඉතින් අර තැනත්තට වමනා කරන පහසු තැනකට ඒ වමනා වමනා තැනකට මේ අශ්ව කරත්තේ පදවන්න හැකියාව තියෙනවා. ඒ වගේ කියනවා මේ හිත හොඳට කායගත සතියකින් දියුණු කරා නම් අන්න එයාට අවස්ථාව ලැබෙනවා මේ හිත ඕන ඕන තැනකට හරව ගන්න ඕන ඕන පැත්තකට යොමු කරගන්න අවස්ථාව තියෙනවා ඊට පස්සේ පින්වත්නි මේ කායගත සතියේ ආනිසංශ 10ක් වෙනමවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි යම් කෙනෙක් මේ කායගත සතිය දිනු කරලා තියෙනවා නම් ඒ කායගත සතියෙන් මෙන්න මේ ඉදිරියට කියන්න යන ආනිසංශ 10 ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතෙන් එතන දේශනා කරන්නේ අර කලින් මතක් කරා වගේ එක පැත්තකින් යම්කිසි ආධ්‍යාත්මික ගුණයක් සඳහා තව යොමු කිරීමක් එහෙමත් නැත්නම් තමන්ට මේ කරගෙන යන වැඩේට යම්කිසි බාධාවක් පැමිණලා තියෙනවා. ඒ බාධාවෙන් හිත නිදහස් කර ගැනීමක් තමයි මෙතන දේශනා කරන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි කායගතාය භික්කවේ සතියා ආශේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුක්තිතාය ಪರಿචිතාච සමාරද්ධාය ඉමේ දසානි සංසා පාටිකංකා මහණෙනි යම්කිසි කෙනෙක් හොඳට මේ කායගත සතිය සේවනය කරා නම් ඇසුරු කළා නම් හොඳට දියුණු කළා නම් බහුලීකృత කළා නම් හරියට නිකන් Tamanට ඕන වෙලාවකදී අරගෙන යන්න පුළුවන් පදවගෙන යන්න පුළුවන් යානාවක් බවට පත් කරගත්තා නම් වාහනයක් බවට පත් කරගත්තා නම් ඒ වගේම ඒක Tamanටම උරුම වෙච්ච වස්තුවක් බවට පත් කරගත්තා නම් ඒ වගේම ඒක හොඳට පුහුණු කළා නම් ඊළඟට හොඳට නැවත නැවත ආරම්භ කරමින් මේ භවනාව යෙදුණා නම් මෙන්න මේ පහතින් දැක්වෙන ආනිසංස 10 මේ තැනත්තාට ලැබෙනවා කියන ඔන්න බුදුරජාණන් වහන්සේ තවත් ආනිසංස 10ක් වෙනත් විශේෂයෙන් දේශනා කරනවා. ඒක පටන් ගන්නෙ අරති රති සහෝ හෝති. නැච තං අරති සහති. uppannang අරතින් අබිබුය්‍ය අබිබුය්‍ය විහෙරති. දැන් මේ පින්තුන් දන්නවා භාවනාවක් කරන්න ගියාම සමහරවට ඈලි මෑලි ගති පහළ වෙනවා. එපා වෙනවා. කරන්න කම්මැලි හිතෙනවා. හෙට කරන්නම් කියලා හිතෙනවා. පස්සේ කරන්නම් කියලා හිතෙනවා. වයසට ගිහිල්ලා කරන්නම් කියලා හිතෙනවා. විශ්‍රාම අරගත්තට පස්සේ කරන්නම් කියලා හිතෙනවා. එහෙම නැත්නම් දරුවන්ගේ යම්කිසි කටයුත්තක් ඉවරුණාට පස්සේ කරන්නම් කියලා හිතනවා. මේ විදිහට අපි විවිධාකාර නිදහසට කාරණා දෙමින් මේ කරන්න ඕන දේ අතහැරලා දානවා. ඒකට අපි මූලිකත්වයක් දෙන්නේ අපි ඕකට කියනවා අර්ථිය කියලා. ඒ කියන්නේ අද මේ වෙලාවේදී මේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න හිත ලෑස්ති නැහැ. සූදානම් නැහැ. ඒ කියන්නේ යම්කිසි මැසිවිල්ලක් එපා වීමක් තමයි හිතේ තියෙන්නේ. ඕකට කියනවා අපි අර්ථිය කියලා. මෙන්න මේ අර්ථිය දුරු කරගන්න මේ කායගත සතිය ප්‍රයෝජනවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ හිතේ පැන නගින එපා වීම භාවනාවේ යෙදෙන්න තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කාලය ගත කරන්න හිතේ තියෙන මැලි බව තමන්ව යටපත් කරන්නේ නැහැ යම්ස කෙනෙක් හොඳට මේ කායගත සතිය ප්‍රගුණ කරනවා නම් ඒක මුලදී වීරයෙන් තමන් කරනවා ඒ කරගෙන යනකොට අර හිතේ පහළ වෙන මැලි බව එපා වීම උත්සාහය මදකම ඒවා ඔක්කොම යටපත් කරගෙන ඒවා මැඩපවත්වගෙන හොඳට ජව සම්පන්න හිතක් එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික දියුණුවක් කෙරෙහි නැඹුරු වෙච්ච හිතක් ඇති කරගැනීමේ ශක්තිය Taman තුල පහළ වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් මේ කායගත අසතිය දිනු කරනවා නම් එයාට හොඳට මේ විවිධාකාර බය සංඛාවන් දුරු කරගැනීමේ ශක්තියක් ලැබෙනවා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට අපේ හිත පුංචි දෙයකට සලිත වෙනවා, තැතිගැන් වෙනවා, බියපත් වෙනවා. ඒ තැතිගැන්වීමේ බියපත් වීම ඒ සියල්ල බැහැර වෙලා හොඳට හිත ශක්තිමත් හිතක් තෙදවත් වෙච්ච හිතක් ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් හිතක් මෙතනත් අතුල ඇති වෙනවා ඊට පස්සේ තවත් කියනවා දැන් මේ කායගත සතිය දිනු කරන යෝගාවචරයේ මේ විවිධාකාර පැමිණෙන බාධාවන් හොඳට ඉවසන්න පුරුදු වෙනවා ඒවායේදී හිත සැලෙන්න ඉඩ නොදී හිත වැටෙන්න ඉඩ නොදී මේ පැමිණෙන පැමිණෙන බාධාවන් තමන්ගේම ආධ්‍යාත්මික දියුණුවක් උදෙසා යොදා ගැනීමේ ශක්තියක් එයා ඇති කරගන්නවා. ඒ කියන්නේ පින්වත්නි මේ ආධ්‍යාත්මික දියුණුව කියන්නේ කිසිසේත්ම සම්පූර්ණයෙන්ම මේ සැපේදී, ලාභයේදී, ප්‍රශංසාවේදී ඊළඟට මේ තමන්ට හරි ගියාම මේ මේ මේ කීර්තියේදී විතරක් වැඩෙන දෙයක් නෙමෙයි. ආධ්‍යාත්මික දියුණුවක් ඊට වඩා දුකේදී, නිന്ദාවලදී ඒ වගේම අපකීර්තියේදී ඒ ඒබඳු ඒ අටලෝ දහමෙන්ම කම්පා නොවන හිතක් බවටයි පත් වෙන්න තියෙන්නේ. ඒ නිසා පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අශෝකං විරජං ඛේමං ඒකම් මංගල මුත්තමං කියලා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා මේ ලෝක ධර්මයන් මේ අටලෝ දහම අපිව කොහොමද ස්පර්ශ කරනවා. ඒක අපි භාවනා කළත් නැතත් අපි ආධ්‍යාත්මික ජීවිතේන නැඹුරු වුණත් නැතත් අපිට මේ අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක රහත් වෙලා බුදු බවටපත් වෙලා ඒ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පවා මුහුණ දීලා තියෙනවා. ඉතින් වෙනස වෙන්නේ ඒ අටලෝ දහමින් කම්පා වීමක් උන්වහන්සේලා තුල නැහැ. අන්න ඒ බඳු අටලෝ දහමින් කම්පා නොවන ගතිය අපි තුලත් ඇති කරගන්න මේ කායගත සතිය ප්‍රයෝගී වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් මේ භාවනා කරද්දී ඒ පහළ වෙන විවිධාකාර බාධක. ඒ කියන්නේ අපි හිතමු යාට මේ බඩගිනි ඇති වෙනවා, වතුර තිබහ ඇති වෙනවා, මදුරුවෝ එනවා, මැස්සෝ වහනවා, සද්ද ඇහෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර බාධාවන් එන්න පටන් ගන්නවා. සමහරවිට ඉතින් කායික වේදනාවන් මතුවෙනවා, රෝගාබාධ වලට ලක් වෙනවා. ඒ හැම දෙෙම කිවසගෙන, ඒ හැම දෙෙම දරාගෙන තමන් මේ කරන වැඩේ අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් ශක්තිය පොඩ පොඩ මෙන්න මේ යෝගාවචරය තුළ ඇති වෙනවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ ඔන්න තවත් ආනිසංශයක් වශයෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ කාට හරි කෙනෙකුට ධ්‍යාන ආදී ඒ ගැඹුරු සමත භාවනාවක් දිනු කරන්න අවශ්‍ය නම් ඒකට උමනා කරන පසුබිමක් මේ කායගත සතිය හරහා ලැබෙනවා. ඉතින් ඒකමයි ඇත්තටම මේ කායගත සතියේ අවසාන කොටසදී ධ්‍යාන හතර ගැනත් විස්තරයක් අන්තර්ගත වෙන්නේ. ඒ Taman තුල හොඳට සිහිය දියුණු වෙන්න දියුණු වෙන්න තමයි තහවුරු වෙච්ච ඒකාග්‍රතාවයක්. තහවුරු වෙච්ච සමාධියක්. Tamanව අතහැරලා යන්නේ නැති Tamanට හොඳට පවත්වන්න පුළුවන්. තහවුරු වෙච්ච ස්ථාවර වෙච්ච සමාධියක් ඇති වෙන්නේ අර වගේ හොඳට මේ කායानुපස්සනාවක දියුණු කළා සතිය දියුණු කළා ක්‍රමවත්ව වඩාගෙන ආව භාවනාවකයි. ඉතින් අන්න ඒ ආනිසංශයත් බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ යම්සි කෙනෙකුට අභිඥා ආදී යම්කිසි අතිමානුෂික හැකියාවන් දිනු කරන්න උවමනා නම් ඒකට උවමනා කරන පසුබිමත් ලබා ගන්න තියෙන්නේ. මෙන්න මේ කායගත සතියෙන්මයි. ඊට පස්සේ කියනවා කාට හරි උවමනා නම් මේ දිව්‍ය සෝත දිබ්බ චක්කු ආදී ඒ කතා කරන මේ සාමාන්‍ය කනට ඇහෙන්නේ නැති දේවල් ඇහිීමේ ශක්තියක් සාමාන්‍ය ඇහැට පේන්නේ නැති දේවල් දැකීමේ ශක්තියක් ඊළඟට අතීත භවයන් මෙනෙහි කිරීමේ පුබ්බේ නිවාසානුස්සතියක් මේ වගේ ඒ අපි සාමාන්‍යයෙන් කතා කරන බොහෝම ගැඹුරු අභිඥා මට්ටම් පවා දියුණු කරගන්න කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ මේ පළමු කොටම මේ කායගත සතියෙන් හොඳට සිහිය දියුණු කරගත්තොත් පමණයි. එක පාටම අපිට අර වගේ දේවල් කරන්න හැකියාවක් නැහැ. ඊට කලින් ඒ සඳහා උමනා කරන පදනම ශක්තිමත් අත්තිවාරම එනම් කෙනෙක් සකස් කරගත යුතුයි. ඒ කියන්නේ අපිට තේරෙනවා දැන් මොන පැත්තෙන් ආධ්‍යාත්මික දියුණුවක් කෙනෙක් ලබන්න බලාපොරොත්තු වුණත් ඒ සඳහා මුලින්ම පටන් ගන්න වෙන්නේ එහෙනම් කායानुපස්සනාවකින්. මුලින්ම පටන් ගන්න වෙන්නේ මෙන්න මේ කායගත සතියකින්. ඒක තමයි පදනම වෙන්නේ. ඒක තමයි අත්තිවාරම වෙන්නේ. අත්තිවාරම නොදමා අපිට මහා ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමේ හැකියාව නැහැ. ඉදි කරන්න ගියත් අතරමඟදී කඩන් වැටෙන එක තමයි වෙන්නේ. මොකද අත්විවරම ශක්තිමත් නැහැ. එහෙනම් කාලයක් අපි මේ කායගත සතියේ නිරත වුණා කියලා කිසිම කාලය අපතේ යරීමක් නැහැ. කායගත සතියේ නිරත වෙන්න නිරත වෙන්න ක්‍රමානුකූලව අපේ හිත වැඩෙනකොට ඊළඟ ඊළඟ මට්ටමට හිත විසින්ම අපිව අරගෙන යනවා. ඒකම තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ දහමේ තියෙන ඕපනයික ගුණය කියලා කියන්නේ. ඕපනයික කියලා කියන්නේ ඊළඟ පියවරට මේ ප්‍රතිපදාව විසින්ම අරගෙන යනවා. ආයි අපිට හිතලා චේතනාපූර්වකව කළ යුතු දෙයක් නැහැ. අපි ක්‍රමානුකූලව මේ ධහමේ නිරත වෙනවා නම් ඊළඟ මට්ටමට ප්‍රතිපදාව විසින්ම අපිව පමුණුවනවා. ඉතින් ඒක තමයි මේ ධර්මයේ තියෙන ශ්‍රීශේෂී ලක්ෂණය. ඊට පස්සේ යම්ස කෙනෙක් ආශ්‍රක්ෂය කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එයාට දැන් උමනයි තමන්ගේ හොඳට කෙලෙස් හඳුනගෙන ඒ කෙලෙසුන් දුරු කරගන්න දැන් අවශ්‍යයි. එතකොට ඒ කෙලෙස් දුරු කරගැනීමේ හැකියාව කෙනෙකුට ඔන්න ලැබෙනවා. එහෙම නැත්නම් ආශ්‍රයයන් ඡය කරගන්න උවමනා කරන ඒ ප්‍රඥා විමුක්තියක්, චේතෝ විමුක්තියක් දිනු කරගන්නත් මේ ආනා මේ කායගත සතිය හරහා කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ කායගත සතියේ තියෙන ආනිසංස විශේෂ ආනිසංස 10 කුත් අන්තිමටම මේ සූත්‍රයේ සඳහන් කරනවා. ඊට පස්සේ නැවතත් බුදුරජාන් වහන්සේ මතක් කරනවා කායගතාය භික්කවේ සතිය ආශේවිතාය භාවිතාය බහුඩී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය ඉමේ දසානි සංසා පාටිකං කාති මහන්නේ මෙන්න මේ විදිහට කායගත සතිය දිනු කරා නම් මෙන්න මේ කියන ලද ආනිසංස සියල්ල කෙනෙකුට ලබා ගැනීමේ පසුබිම අත්විවරම සකස් වෙනවා. ඒකට උමනා කරන ඒ ශක්තිය කෙනෙක් තුල දියුණු වෙනවා කියලා සඳහන් කරනවා. මේ විදිහට දේශනා කරපු භාගතුන් වහන්සේ මේ කායගත සති සූත්‍රය අවසන් කරනවා. හොඳයි පින්වත් එහෙනම් අපිත් දැන් සති කීපයක් තිස්සේ මේ කායගත සතිය සම්බන්ධයෙන් දේශනා මාලාවක් පැවැත්තුවා. එහෙමනම් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපේ ජීවිතයටත් මේ කායගත සතිය දියුණු කර ගැනීම පිණිස මෙම ධර්ම දේශනා මාලාවම උපදේශනයක් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කායගත සති සූත්‍ර දේශනා මාලාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you.